මන් දුස්සහය වුණේ මේ ධහම දෙන්න එච්චරට අමාරු නිසා. ඒකයි පසේ බුදු කෙනෙකුට දෙන්න බැරි. බුදුරණවහන්සේ ලෝකයා දෙස බුදුනෙත බලන බුදුනෙතින් බලනකොට දකිනවා නෙළුම් විලක උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු තියෙනවා. ඒ පොහොට්ටු වලට සූර්යාලෝකයේ වැටෙන්න නැති වුණොත් එහෙම පිපෙන්නේ නැහැ. විකසිත වෙන්නේ නැහැ. උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු විකසිත වීම සඳහා සූර්යාලෝකයේ උදා වෙන ලෙසින් ප්‍රඥාවන්ත උදවියට බුදුරන් වහන්සේගේ ධර්ම දේශනා කළා. වතුර යට තියෙන නෙළුම් පොහොට්ටු වලට නෙමෙයි. වතුර යට තියෙන නෙළුම් පොහොට්ටු පිපෙනවද? සූර්යාලෝක උදා වුණා කියලා. පිපෙන්නේ වතුරෙන් උඩට ආව ටික විතරයි. ප්‍රඥාවන්තයාට විතරක් ධහම තියෙන එක. අපි හැම වෙලෙම කැමැති පින්වත්තුනි මේ ලෝකයේ දුෂ්ප්‍රඥකමත් එක්ක නැත්නම් මේ තාර්කික මනසත් එක්ක තියෙන ගතිය තමයි අපේ කැමැත්තක් තියෙනවා. අපි මම දන්න මට තේරෙන බව ඕන එකක් එක ගලපණ්ඩයි කැමති. මම දන්න මට තේරෙන බව ගලපණ්ඩ යනවා කියලා කියන්නෙම මම කියන කාරණාව තව තවත් තහවුරු කරගන්න යනවද? වැරදි බව හම්බෙන්න යනවද? තව තවත් තහවුරු කරගන්න යන්නේ. තව තවත් මම කියන කාරණාව තහවුරු කරගන්න යනවා කියන එකේ සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙනවද? සක්කාදිට්ඨිය වැඩෙනවද? සක්කාදිට්ඨිය වැඩෙනවා. එහෙනම් බලන්න අපිට ධර්මයේ අහනකොට අපි අහන ප්‍රතිපදාව සක්කාදිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක් නම් බුදුරන් වහන්සේ දේශනා කරපු දේ අර්ථය අපට හම්බෙලා නැහැ. ඒ කොයි වගේ අයද? වතුර යට තියෙන නිලුම් පොහට්ටු වගේ. ඇයි? වතුර යට තියෙන නිලුම් පොහට්ටු සූර්යාලේ කුදාන පිපෙනවද? පිපෙන්නේ නැහැ. වතුර උඩ තියෙන නිලුම් පොහට්ටු පිපෙනවා. එයයි විකසිත වෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මය අහපු තැනදී අපි අපේ රාමුවට ගලපන්න යමු වෙන්නේ නැතුව තරකයකින් එහෙම නැත්නම් Taman දන්න දෙයක් ඔස්සේ ගලපණ්ඩ යමු වෙන්නේ නැතුව තමන් කියලා ගත්ත කාරණාව වැරදි බව හම්බෙන විචක්ෂණ ගතියක් ඇති වෙන්නේ අර උඩට හප්පු නිලුම් පොහොට්ටු වගේ දහම දකින්ද ප්‍රඥාව අවශ්‍ය චින්තන හැකියාව තියෙන කෙනා විතරයි. එහෙනම් පින්වත්තුනි මම මේ කාරණාව පැහැදිලි කරේ තර්කය සහ විචක්ෂණය අතර පරතර දෙකක් තියෙනවා. විශාල පරතරයක්. තරකේ සක්කාය දිට්ඨිය වර්ධනය වීමක්, විචක්ෂණේ සක්කාය දිට්ඨියේ ප්‍රහාණය වීමක්. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ සත්‍ය දැක්කා. දැන් අපි අද ගොඩක් වෙලාවට සත්‍ය දකින ප්‍රතිපදාවට නැත්තම් ඒ ධර්මයේ ඇහෙනකොට ඇහෙන ධර්මයේ විචක්ෂණයේ උත්පාදයේ වීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවකට යන්නේ නැහැ. අපි ධර්මයේ ඇහෙනකොට යන්නේ තර්කය නැත්තම් තමන් දන්න රාමුවට ගලපන ප්‍රතිපදාවකට. එතනම සක්කාය දිට්ඨිය වර්ධනය වෙන ප්‍රතිපදාවකට යමු වෙනවා. අපි ඒ අතහැරලා බලන්නට ඕනේ බුදුරන් වහන්සේ අහපු දේශනාවෙන් මම කියලා ගැනීම වැරදි බව හම්බෙන විදිහේ ප්‍රතිපදාවක් සමග විචක්ෂණ හැකියාව උදා වෙනවාද කියලා. එහෙම හම්බුනොත් විතරයි අපට මේ මාර්ගය හම්බෙන්නේ. එතකම් පින්වතුනි සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන්නේ නැහැ. අද අපේ තියෙන වැරැද්ද තමයි අපි ගොඩක් જાති දන්න නිසා අපි අද යමු වෙන්නේ කොතෙන්ද? සත්‍ය දකින්න නෙමෙයි. අද අපි යමු වෙන්නේ අහලා තියපු දෙයක් ගන්න. දැන් අපි ඉලක්කයක් ඇති කරගෙන ගියොත් ඉංජිනේරු කෙනෙක් වෙන්න ඉංජිනේරු කෙනෙක් වෙන්න පුළුවන්. ඊට දාලා ඉගෙන ගත්තාම දොස්තර කෙනෙක් වෙන්න ඉලක්ක කරගෙන ගියොත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අද අපි සෝතාපන්න වීමක්, රහත් වීමක් අහලා තියෙනවා. ඒ ඉලක්කයට අපි යනවා. කොච්චර ගියත් ඒ ඉලක්කයට යන්න බෑ. ඇයි යන්න බැරි? දැන් මේ ඉලක්කේ කරා යන්නේ කවුද? ඉලක්කයට යමු වෙන්නේ කවුද? මම. සෝතාපන්න වෙන තැනදී දකින්නේ මොකද්ද? මම කියලා ගැනීම වැරදි කියලා. බුදුරන් වහන්සේ දේශනා කරන තැනදී බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මං ඔයාට සෝතාපන්න වෙන්න කියලා දෙන්නම් කියලා නෙමෙයි. රහත් වෙන්න කියලා කියලා දෙන්නම් කියලා නෙමෙයි. මොකද්ද දේශනා කරේ? සත්‍ය දේශනා කරා ප්‍රඥාව අවදි වෙන්න. ඔබට සත්‍ය දේශනා කරන්න. ඔබ තුලින් හොයන්න. සත්‍ය දැකපු කෙනාට දුන්න නිර්වචනයයි සෝතාපන්න වීම. සෝතාපන්න වීම ඉලක්කයක් කරා ගියේ නෑ. සෝතාපන්න වීමේදී හම්බෙන මූල ආරම්භයම සක්කාය දිට්ඨිය ප්‍රහාණය නම් මම සෝතාපන්න වෙන්නදමා කියන යාන ඉලක්කය යෙදෙන කාරණාව ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු දේ තුළ සත්‍ය හොයනවා කියන ඉලක්කයට අපි යනවනම් කුමක්ද බුදුරන් වහන්සේ දේශනා කරේ කියන කාරණාව හොයන්න අපි යනවනම් ඒ සත්‍ය දැකීමට දුන නිර්වචනයකුයි සෝතාපන්න වුණා නමුත් අපි අද කැමති මං සෝතාපන්න වෙච්ච බව සතුටු වෙන්න. ඇයි සතුටු වෙන්න කැමති? එච්චරටම සක්කාය දිට්ඨිය ප්‍රබලයි.